නලච්ඡති මාරෝ ඕතාරං නලච්ඡති මාරෝ ආරම්මනං කෝච භික්කවේ භික්ඛුනෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සද්ධාවන්ත පිනතුනේ අද මේ විශේෂ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන මහා විද්‍යාලයේහි ආදි ගුරු සංසදයේ විසින් අද මෙබඳු ධර්මානුශාසනාවක් පවත්වන්නට මේ ගුරු සංඝමේ ගුරු මහත්ම මහත්මීන් අදහස් කළේ විශේෂ කාරණයක් මූලික කරගෙන මම හිතන්නේ මුළු සමාජයටම හොඳ ආදර්ශයක් දෙන්නට පුළුවන් සුවිශේෂ කාරණයක් තමයි අද මේ පින්නතුන් මේ ධර්ම දේශනාව සඳහා අරමුණ හැටියට තබා ගත්තේ. ඒ තමයි ඒ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ 1980 90 ආදී ශිෂ්‍යයන් විසින් මේ ගුරු මහත්ම මහත්මීන්ට තමන්ගේ උපහාරය ප්‍රදානය කරමින් ඒ ශිෂ්‍ය දරුවන්ගේ ප්‍රණාමය පුද කරන්නට ගුරු උපහාර උලෙලක් සූදානම් කරලා ඒ ගුරු භවතුන්ගෙන් තමන්ට ලැබුණු ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනයේට ඒ ලෝකය දකින්නට ලෝකයේ තුල මනවින් ජීවත් වෙන්නට මග නොමග කියා දීලා ගුරුවරුන්ගෙන් Tamanට ලැබුණු නිවැරදි මාර්ගෝපදේශයට උපහාර දක්වන්නට සිද්ධ කරන ලද උපහාර උලෙල තුලින් මේ ගුරු මහත්ම මහත්මීන් අතිශයින් ප්‍රසාදයටපත් වෙලා ඒ ශිෂ්‍ය දරුවන්ට එහෙම නැත්නම් දැන් ඒ අය වැඩිහිටි ජනතාව හැටියට ප්‍රජාව හැටියට මේ සමාජයේ විවිධ තරාතිරම් වල ජීවත් වුණත් ඒ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට කල්පනා කරගෙනයි අද මේ මහ පිංකම සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණය ඇහෙනකොට අපට ලොකු සතුටක් හිතට දැනෙනවා. ඒ කුමක් නිසාද මේ සමාජයේ හුඟක් වෙලාවට අපට අහන්නට, දකින්නට, කතා කරන්නට ලැබෙන්නේ සමාජයේ තියෙන දුබලතැන් පිළිබඳවමයි. සමාජයේ ಗುಣධම් සෝදාපාලුවට ලක් වෙනවා. මිනිස්කම් වෙනුවට නොමිනිස්කම් වැපිරෙනවා. යුතුයකම් වගකීම් පිළිබඳව සමාජයේ තරම් සිතලා කල්පනා කරලා කටයුතු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට මව්පියන්ට ගරු කරන්නේ නැහැ. ඒ වගේම ගුරුවරුන්ට පැවිද්දන්ට ගරු බුහුමන් දක්වන්නේ නැහැ මේ විදිහට නිරන්තරයෙන්ම අපට සමාජයෙන් ඇහෙන්නෙම අවලාද ස්වභාවයෙන් සමාජයේ පරිහානිය පිළිබඳව කියවෙන කතා තමයි බොහෝ කොට ජනමාධ්‍ය තුලිනුත් ඒ වගේම සමාජය තුල පැතිරෙන කතා ප්‍රවෘත්ති තුලිනුත් අහන්නට ලැබෙනවා. ඉතින් ඒ බඳු කාල වකවානුවක මේ ගුරු සිසු සම්බන්ධතාවය තුළ පවතින අන්‍යෝන්‍ය විශ්වසනීයත්වය එහි පවතින ගෞරවනීය ස්වභාවය එහි පවතින ආශිර්වාදය මේ මුළු සමාජයටම ආදර්ශයක් හැටියට මෙසේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් දැක ගන්නට අහන්නට ලැබීම පවා අද සමාජයට ඉමහත් වූ ආදර්ශයක් කියලයි අපි කල්පනා කරන්නේ මෙතන කාරණා කීපයක් අපිට මතු කරගන්නට තියෙනවා. ප්‍රධානම කාරණේ තමයි ඒ ශිෂ්‍ය දරුවන් මේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් Tamanට ලැබුණු සේවය නිසි ලෙස අගය කරලා කෘතගුණ සැලකීම. ඒ විදිහෙන් කෘතගුණ සලකනකොට නිතතින්ම මේ වැඩිහිටි මව්පියන්ගේ හදවත් තුල මේ ගුරුවරු කියලා කියන්නේ අම්මලා තාත්තලාමනේ. එතකොට ඒ අයටත් දරුවන් ඉන්නවා. ඒ අයට තමන්ගේ දරුවන් පමණක් නෙමේ මේ මුළු මහත් සමාජයේ ඉන්න හැමදෙනාම තමන්ගේ දරුවෝ. තමන්ගේ විද්‍යාලයේ දරුවන් පමණක් නෙමේ පොදු මනුෂ්‍ය ප්‍රජාවම තමන්ගේ දරුවන් හැටියට සිතලා කල්පනා කරලා කටයුතු කළ යුතු පිරිසක් තමයි ගුරු භවතුන් කියලා කියන්නේ. එතකොට ඒ ගුරු භවතුන්ගේ චිත්තසංතානයන්හි අර ශිෂ්‍ය දරුවන් පිළිබඳව ඒ මානව ප්‍රජාව පිළිබඳව ඉමහත් වූ කරුණාවක් අනුකම්පාවක් මෙත්සිතක් ප්‍රකට වෙන අවස්ථාව මේ අවස්ථාව. ඉතින් මේ විදිහට තමයි දීර්ඝ කාලයක් මේ සමාජය තුළ මේ අන්‍යෝන්‍ය ගුණධම් සදාචාරය කියන එක සංස්කෘතිය කියන එක පැවතිලා තිබුණේ. මේ බුදු දහම තුළ තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම අවධාරණය කරන දේ තමයි මානව හිමිකම් අයිතිවාසිකම් ගැන කතා කරන්නට නෙමෙයි Tamanගේ යුතුයකම වගකීම ගැන හිතන්නට. අද මේ දියුණුවයි කියන සමාජය තුළ අපට අහන්නට දකින්නට ලැබෙන ඊටාම සෝචනීය කනගාටුදායක කාරණයක් තමයි මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියලා හැම විටම අනෙකා ගැන නොතකා Tamanගේ ප්‍රතිලාභය පිළිබඳව පොරකන ඒ සඳහා යුදවදින මිනිස් කැලක් අපට සමාජයේ නොයෙක් තැන්වල දකින්නට ලැබිලා තියෙනවා. මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියන ඒවා තියෙන්නේ Tamanටත්පත් කරගන්නට යුද වදින්නට නෙවෙයි පින්නතුනේ අනේකා වෙනුවෙන්නේ හිමිකම ඒ ලැබීම සුරක්ෂිත කරන්නටයි. ඒ මානව අයිතිවාසිකම මානව හිමිකම කියන එක පිළිබඳව මම හිතන්නේ ලෝකේ බටහිර අය කතා කරන්නට බොහෝ කලකට පෙර මේ ලක්ධරණී තලය තුල මේවා මනවින් කතා බහ වුණු බවට හොඳම සාක්ෂි තමයි බදුලු සෙල්ලිපියෙහි සඳහන් වෙන්නේ. එතකොට මානව වර්ගයාගේ හිමිකම් කොහොමද අපි රකින්නේ? මානව වර්ගයාගේ අයිතිවාසිකම් අපි කොහොමද රකින්නේ? ශිෂ්‍ය දරුවන්ගේ අයිතිය, ශිෂ්‍ය දරුවන්ගේ හිමිකම ගුරුවරුන් හැටියට අපි කොහොමද රකින්නේ? දරුවන්ගේ හිමිකම, දරුවන්ගේ අයිතිය අපි මව්පියෝ හැටියට කොහොමද රකින්නේ? වැඩිහිටියෝ හැටියට අපි කොහොමද ඒවා ගැන සිතලා කටයුතු කරන්නේ මේවා පිළිබඳව වැඩිහිටියන්ට ආදර්ශ සම්පන්න වෙන්නට පුළුවන් නම් මනවින් සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට පුළුවන් නම් අන් අයගේ යුතුයකම ඉටු කරන්නට එයයි කවදාවත් පැකිලෙන්නේ නැහැ පින්නතුනේ. අද සිද්ධ වෙලා තියෙන්නේ ගුරුවරුත් Tamanට ලැබෙන දේ පිළිබඳව කල්පනා කරලා අපේ හිමිකම් අපේ ලාභය අපට ලැබිය යුතු දේ මේ විදිහට කල්පනා කරලා ශිෂ්‍යයින් වෙත Tamanගෙන් ලැබෙන්න ඕන දේ මොකක්ද කියලා කල්පනා නොකර කටයුතු කරනවා නම් කවදාවත් ඒ ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර මනා සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ පිළිතුරු යම් අම්මා තාත්තා කෙනෙක් කල්පනා කරනවා නම් අපේ දරුවන්ගෙන් අපට මේ මේ දේවල් ලැබෙන්නට ඕන අපට සලකන්නට ඕන අපට ගරු කරන්නට ඕන අපට බුහුමන් කරන්නට ඕන අපට වන්දනාමාන කරන්නට ඕනේ කියලා යම් අම්මා තාත්තා කෙනෙක් දරුවන්ගෙන් අසීමිත දේ අපේක්ෂා කරනවා නම් කවදාවත් ඒ මව්පියන් සහ දරුවන් අතර මනා මව්පිය දූදරු සබඳතාවයක් ගොඩනගෙන්නේ නැහැ පිනතුරු යම් පැවිද්දෙක් අපේක්ෂා කරනවා නම් දායකයෝ අපට මේ මේ දේවල් කරලා දෙන්න ඕන අපට මෙහෙම සලකන්නට ඕන අපට ගරු බුහුමන් කරන්න ඕන දැක්ක ගමන් නැගිටලා වැඳ නමස්කාර කරන්නට ඕන මේ විදිහෙන් යම් පැවිද්දෙක් ගිහි ජනතාවගෙන් යමක් අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් එතන කවදාවත් ගිහි පැවිදි සම්බන්ධතාවයක් මැනවින් පවතින්නේ නැහැ එහෙමනම් කොහොමද මේ වසර 2500 ගණනාවක් මුළුල්ලේ මේ බෞද්ධ සමාජය තුළ මේ අන්‍යෝන්‍ය යුතුයකම් වගකීම් අයිතිවාසිකම් හිමිකම් මේවා රැකිලා තිබුණේ කොහොමද? වෙනතුනේ මේ බෞද්ධ ඉතිහාසයේ මුළුල්ලේම අනාවරණය කරන දේ තමයි තමන්ට ලැබෙන ලාභය පිළිබඳව තමන්ගේ හිමිකම පිළිබඳව තමන්ගේ අයිතිය පිළිබඳව සිතන්නට කලින් Tamanගෙන් සමාජයට වෙන්නට ඕන යුතුයකම වගකීම පිළිබඳව සිතා බලා කටයුතු කරන්න. අනේකාගේ හිමිකම අනේකාගේ ලාභය පිළිබඳව සිතන්නට පුළුවන් නම් ඒ තුල තමයි අපේ හිමිකම් සුරක්ෂිත වෙන්නේ. පිනතුනේ හොඳට හිතලා බලන්න පැවිද්දාට දායකයා පිළිබඳව සිතලා බලලා දායකයා රැකගන්නට දායකයා තුල ධර්මඥානෙ වඩවන්නට නොහැකි වුණොත් කවදාද ඒ දායකයෝ ගුණනුවණින් පෝෂණය වෙලා ශාසනය රකින්නට ඉදිරිපත් වෙන්නේ? පැවිද්දාගේ වගකීම යුතුයකම මැනවින් ඉටු කරන පමණට තමයි සදහැවත් නුවණැති මනුෂ්‍ය පිරිසක් මනුෂ්‍ය ප්‍රජාවක් සමාජය තුළ ගොඩනැගිලා සම්බුදු සසුන සුරකින්නට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මවක් හැටියට පියෙක් හැටියට Tamanගේ දරුවන් තුල ගුණනුවණ වඩවලා manussකම් කියා දෙනව වෙනුවට පුංචි කාලේ ඉඳලම මොන්ටිසෝරි යන දවසේ ඉඳලම අනුන් පරයා කටයුතු කරන්නට අනුන් යට කරලා කටයුතු කරන්නට තමන්ගේ ලාභය සඳහා කටයුතු කරන්නට එහෙමනම් පොළඹවන්නේ ඒ දරුවාගෙන් කවදද ඒ මව්පියන්ට අනුග්‍රහයක් බලාපොරොත්තු විය හැකිය දැනුගත්කම් පමණක් ඇති කළාට පින්නතුනේ සත්පුරුෂකම් මනුස්සකම් ඔවුන්ට දායාද කරන්නේ නැතිනම් ඔවුන්ට මිනිස්සෙක් හැටියට ලැබිය යුතු දේ මොනවද කියලා ඒ මානුෂික ධර්ම පිළිබඳව අපි සැලකිලිමත් නොවෙනවා නම් එතන කවදාවත් අපට සමාජයෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නට බැහැ පින්නතුනේ ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නේ අද මේ ගුරු මහත්ම මහත්මීන් විශාල පිරිසක් මේ ආදි ගුරු සංගමේ එකතු වෙලා මේ කරන කටයුත්ත මුළු මහත් ගුරු භවතුන්ට මුළු මහත් මේ සමාජයේම වාසය කරන සියලුම ගුරු ප්‍රජාවටම මේක ආදර්ශයක් ඒ වගේම මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටත් මේක ආදර්ශයක් ඒ කුමක් නිසාද අන්‍යෝන්‍ය ගුරු සිසු සබඳතාවයයි මෙතනින් ප්‍රකට වෙන්නේ මේ ඉතිහාසයේ මුළුල්ලේම පින්නතුනේ මේ හැම තැනකම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සමාජ සමදතා සුරැකිලා තියෙන්නේ මේ ආකාරයට. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා අපි හැම කෙනෙකුටම තනියෙන් ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සමාජයේ තව බොහෝ දෙනාගේ සහසම්බන්ධතාවය ඇතිවයි. කාටවත් අපට කටක් කරලා කියන්නට පුළුවන් කමක් නැහැ. අනිත් අය අපට සැලකුවත් නැතත් අනිත් අය අපි ගැන බැලුවත් නැතත් අපට අපේ පාඩුවේ ජීවත් වෙන්නට පුළුවන් කියලා කියන්නට පුළුවන් කිසිම පුද්ගලයෙක් මේ සමාජයේ ඇත්තේ නැහැ. එහෙම අනිත් සියලු දෙනා මතනම් අපි යැපෙන්නේ අපට සිද්ධ වෙනවා ඔවුන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඔවුන්ගේ යහපත පිළිබඳව කල්පනා කරලා යම් ආයතනයක පාලකයා කල්පනා කරන්නේ නැත්නම් සේවකයා පිළිබඳව සේවකයා පිළිබඳව නොතකා කටයුතු කරනවා නම් සේවකයෝ නැති තැන කොහොමද ආයතනයක ප්‍රතිලාභ ලැබමින් පවත්වාගන්නේ යම් ආයතනයක සේවකයෝ කල්පනා කරනවා නම් අපි මේ හැමදාම දුක් මහන්සි වෙලා දහඩිය වගුරු හෙලාගෙන හම්බ කර කර අනුන්ට නිකන් කඹරන්නේ මොකටද එහෙමනේ මිනිස්සු කියන්නේ අනුන්ට කඹරන්නේ මොකටද අපි මෙහෙම මේ විදිහට දහඩිය මාංශයෙන් මෙහෙම හම්බ කර කර අපට ලැබෙන දේ ගැන අපි බලන්නට ඕනේ කියලා යම් සේවකයෙක් කල්පනා කරනවා නම් කවදාවත් ඒ ආයතනය තුල මනවින් පාලකයන් සහ සේවකයන් අතර මනා සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ පිළිතුරු. එතන ඒ ආයතනේ කඩා වැටිච්ච ගමන් එතනින් එහාට සේවකයෝ කුමක් තුලින්ද ජීවත් වෙන්නේ? සේවකයෝ කුමක් නිසාද පවතින්නේ? අද මේ මුළු රටටම වෙලා තියෙන්නේ ඒකයි. අද මේ මුළු ආර්ථිකයටම වෙලා තියෙන්නේත් ඒකයි. අද අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙලා තියෙන්නේත් ඒකයි. අද මේ ගිහි පැවිදි සම්බන්ධතාවයට වෙලා තියෙන්නේත් ඒකයි. මේ සෑම තැනකම දෙදරා වලට හේතු වෙලා තියෙන්නේ පින්නතුනේ. Tamanගේ ප්‍රතිලාභය ගැන කල්පනා කරනවා තමන්ගෙන් අනෙකාට වෙන්නට ඕන යුතුයකම් කොටස ගැන හිමිකම් කොටස ගැන තමන් සැලකිලිමත් වෙන්නේ. ඒ නිසා මේ බුද්ධිමත් සමාජයකට අපි දෙන්නට ඕන ලොකුම ආදර්ශය තමයි පින්නතුනි මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියන්නේ තමන්ගේ ලාභය සඳහා යුද වැදීමක් නොවේ මානව හිමිකම මානව අයිතිවාසිකම කියන්නේ අනුන් වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු දෙයක් විනා තමන් වෙනුවෙන් උදුරාගත යුතු දෙයක් නෙවෙයි පිළිතුරු. ඒක මම නැවත නැවතත් අවධාරණය කරනවා මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියන්නේ Taman වෙත උදුරාගත යුතු දෙයක් නෙමේ අනුන් වෙත ප්‍රදානය කළ යුතු දායාදයක් කියන එක. ඒක අමතක වෙන තැන මනුෂ්‍යකම් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අමතක වෙන තැන මනුස්ස සමාජයේ හැදියාව සදාචාර සම්පන්න බව මේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආදි ගුරු සංගමයට ඒ ශිෂ්‍ය දරුදැරියන් එකතු වෙලා එතරම් උසස් උපහාරයක් ඒ උපහාරය කලේ කොහොමද කියලා අපි නොදන්නවා වුණත් මේ ගුරු භවතුන් අද මේ විදිහට අතිශයින් ප්‍රමෝදයටපත් වෙලා ඒ සියලු දරුදැරියන්ට ආශිර්වාද කරන්නට මේ දරණ උත්සාහය තුලින්ම ප්‍රකට වෙනවා මේ හැම දිනාම සතුටු වෙන ආකාරයට තෘප්තිමත් වෙන ආකාරයට කෘතවේදීව ඒ අය මනවින් ඒ උපහාර උලෙල පවත්වලා තියෙනවා කියන්නේ. ඇයිද ඒ දරුවන්ට එබඳු කෘතවේදී හැඟීමක් මතුනේ පින්නතුනේ? මේ ගුරු භවතුන් Tamanගේ යුතුයකම Tamanගේ වගකීම මනවින් ඉටු කරපු නිසා දරුවන් වෙනුවෙන් Taman කළ යුත්තේ මොකක්ද කියලා හරියට හඳුනාගත්තු නිසා. ඒ නිසා අපි ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නටත් ඕනේ, අපි මනුස්සකම් උගන්වන්නටත් ඕනේ. ගුරුවරයෙක් හැටියට, මව්පියන් හැටියට, පැවිද්දන් හැටියට මේ බරපතල වගකීම අපි හැමදෙනා සතුව පවතිනවා. අපි හැම කෙනෙකුටම ඒ වගකීම මනවින් තේරුම් අරගෙන සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට පුළුවන් නම් හැදෙන වැඩෙන සමාජයට අවලාද නගමින් නිග්‍රහ කරන්නට දෙයක් නැහැ. ඒ අය ඒ අනුව යනවා. අර සමාජයේ කතාවක් තියෙන්නේ කක්කුට්ට ඇදේට යමින් කක්කුට පැටියට කෙලින් එන්නට කියනවායි කියලා. ඉතින් ඒ බඳු න්‍යායක් භාවිතා කළොත් අපිට හැමදාම මුළු සමාජයේම අගාධයට යන හැටි බලලා අඳෝනා නගන්නට විලාප නගන්නට තමයි යම් දිනක සිද්ධ වෙන්නේ. ඒ නිසා තම තමන් ආදර්ශ සම්පන්න වෙන්නට ඕනේ. අපි කියන දේ සමාජයට අර්ථවත් වචනයක් වෙන්නාseම අපේ ක්‍රියාකලාපයත් යම් පමණකට හරි ආදර්ශ සම්පන්න වෙනවා නම් අපි පසුපස එන ප්‍රජාව ඒක ආදර්ශයට අරගෙන මනවින් සැකසෙනවා පින්නතුනි. ඒ නිසා මේ ගුරු මහත්ම මහත්මීන් හැමදෙනාම තමන්ගේ යුතුයකම තමන්ගේ වගකීම નિවරදිව ඉටු කරපු නිසා ඒ දරුවන්ගෙන් මනවින් උපහාරයක් මනවින් කෘතගුණ සැලකීමක් ලැබුණා. දැන් ඒකේ ප්‍රතිඵලය අනික් අතට කුමක්ද මේ වැඩිහිටි මව්පියන්ගේ ගුරු භවතුන්ගේ හදයාංගම මෙත්සිත ඒ දරුවන් වෙත නිතැතින්ම පතිත වෙනවා. මෙන්න මෙහෙම තමයි අන්‍යෝන්‍ය සුහදත්වයේ කියන එක රැකෙන්නේ පිනතුනේ. අම්මා තාත්තට නිවැරදිව ගරු කරනකොට දරුවන් ඒ අම්මා තාත්තගෙන් බලහත්කාරයෙන් දේවල් උදුර ගන්නට අවශ්‍ය නැහැ අපට ඉඩම් දුන්නේ නැහැ අපට සල්ලි දුන්නේ නැහැ අපට ගේ දොර දුන්නේ නැහැ කියලා අඳෝනා නගන්නට දෙයක් නැහැ හරියට දරුවන් හැටියට ඒ මව්පියන් සතුටු වෙන විදිහෙන් Tamanගේ යුතුයකම් කොටස ඉටු කරනවා නම් ඒ මව්පියන්ගේ හෘදයාංගම මෙත්සිත දරුවන් කෙරෙහි නිතතින්ම ලැබෙනවා අද මේ ගුරු භවතුන්ගේ හෘදයාංගම මෛත්‍රී පූර්වක චිත්තය ඒ ශිෂ්‍ය දරු ප්‍රජාව කෙරෙහිම පැතිරී යන්නේ ඒ ආකාරයටයි වෙනතු. මේ මුළු සමාජයේම මෙන්න මේ කියන අන්‍යෝන්‍ය සුහදත්වයේ මත එදා පැවතුණා. ජීවීන් පමණක් නෙවෙයි පින්නතුනේ අජීවී ගහකොළ එක්ක පවා මිනිස්සු ගනුදෙනු කළේ දා මෙහිමයි. අතීත කාලයේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙකුට ඖෂධයක් අවශ්‍ය වුණොත් අපි හිතමු ගහකින් වැලකින් යම්කිසි පොත්තක් මුලක් කොළයක් ගෙඩියක් කඩා ගන්නට ඕනේ ඖෂධයක් සඳහා එබඳු අවස්ථාවක අතීතයේ මිනිස්සු කුමක්ද කළේ? විශේෂයෙන් සිංහල වෛද්‍යවරයෙක් ගහකින් පොත්තක් ගලව ගන්නවා නම් මුලක් ගලව ගන්නවා නම් සුදු පිරුවටයක් අරගෙන ගිහිල්ලා ඒ ගහ වටේ තුන්වැලක් ප්‍රදක්ෂිනා කරලා ඒ ගහේ මුලට අර පිරුවට එලලා තමන් අදිෂ්ඨාන කරගන්නවා මම මේ ගහ නසන්නට නෙවෙයි මේ ගහෙන් පොත්තක් ගලවන්නේ මුලක් ගලවන්නේ මේ මනුෂ්‍ය සංහතිය සුවපත් කරන්න. තව කෙනෙකුගේ රෝගයක් සුව කරන්නටයි මේ මම මේ ගහෙන් කොටසක් මේ වෙන් කරගන්නේ. මේ කාරණය මනවින් සිහිපත් කරලා අදිෂ්ඨාන කරගෙන මෙත්සිත ඇති කරගෙන තමයි ගහෙන් කොලයක් කඩාගෙන මුලක් ගලවාගෙන පොත්තක් ගලවාගෙන අනේකාගේ රෝගයට ප්‍රතිකාර කරන්නේ. ඒ කරන ප්‍රතිකාරය සමහර විට එක බෙහෙත් වේලෙන් දෙකෙන්ම ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රතිකාරය නිමාවටපත් කරන්නට රෝගියා සුව කරන්නට සමත් වෙනවා. එයි අර ගහේ වැලේ තියෙන පූර්ණ ඖෂධීය ගුණය එහෙම පිටින්ම අර රෝගියාට ලබන්නට පුළුවන් වෙනවා. එයි අපේ සිතුවිලි සහ අර ගස්වැල් වල තියෙන ස්වභාවික සංඝටක මේ සියල්ලක්ම එකට එකතු වෙච්ච තැන මනවින් ප්‍රතිකාර කරන්නට සුදුසු ඖෂධයක් එතන නිර්මාණය වෙනවා. නමුත් අද යම් කෙනෙක් ගහක පොත්තක් ගලව ගන්නට කියලා කිව්වොත් ආයේ ගහ තවදුරටත් තියෙයිද මේකේ ගෙඩි හැදෙයිද මල් පිපෙයිද තවත් මිනිස්සු මේකෙන් ප්‍රයෝජන ගන්නට උන ඒ මොකුත් නැහැ මන්නයක් අරන් ගියා පිහියක් අරන් ගියා ඒ පලාතක්ම ලෙලි ගහගෙන ඇවිදින් එහෙම නැත්නම් ගහ වටේටම අත උහ තියෙන්නේ කොච්චරද ඒ ප්‍රමාණයට ගහ වටේටම පොත්ත හූරාගෙන යනවා ඊට පස්සේ කොහොමද අර ගහ තවදුරටත් පවතින්නේ? පොත්තෙන් ලැබෙන සාරය නැති වෙනකොට එතනින් ඔඩු දුවලා ඒ ගහ එතනින් විනාශයටපත් වෙනවා. මුලක් ගලව ගන්නට ඕන කිව්වොත් ගහ පෙරලලා ගහ උගුල්ලලා වීසි කරලා මුල කඩාගෙන යන ස්වභාවය. gediyak ඕන වෙනකොට Tamanට කඩා ගන්නට බැරි නම් අතු කපලා බිම දාලා ගෙඩි ටික කඩා ගන්න ස්වභාවයෙන් මේ තරමට මිනිස්සු සෝබා දහම පිළිබඳව අනුන්ගේ පැවැත්ම පිළිබඳව හැඟීමෙන් තොරව අසහියෙන් කටයුතු කරනකොට මේ සෝබා දහමම මනුෂ්‍ය වර්ගයාට විරසක වෙනවයි කියන එක අමුතුවෙන් අහන්නට දෙයක් නෙවෙයි පිළිතුරු මේ 2012 13 14 මේ වර්ෂවල ස්වභාවික දුක් විපත් බහුලයි කියලා කියන්නේ මනුෂ්‍ය වර්ගයාට අපමණ පීඩා පැමිණෙනවයි කියලා නොඑක් දෙනා කතා බහ කරන්නේ කුමක් නිසාද මේ සෝබා දහම පිළිබඳවත් අන්‍ය මිනිස්සු පිළිබඳවත් අන්‍ය සත්වෝ පිළිබඳවත් මෙත් සිතක් නැතුව කටයුතු කිරීමේ දෝෂය නිසා ඒ නිසා අතීත කාලේ ඊට වඩා මනා සම්බන්ධතාවය මේ සමාජය තුළ ඔවුනොවුන් අතර පවත්වාගෙන ගියා පිළිතුනේ. අන්නේ සමාජ සම්බන්ධතාවයේ නිවැරදිව පවතිනවා නම් තමයි ඒ සමාජය නිරෝගී සමාජයක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා දේශනා කළේ කායික නිරෝගීකම ගැන පමණක් නෙමෙයි පිළිතුනේ. පුද්ගලයේ කයනුත් නිරෝගී වෙන්නට ඕනේ පුද්ගලයෙක් මනසිනුත් නිරෝගී වෙන්නට ඕනේ. පුද්ගලයෙක් ආධ්‍යාත්මික වශයෙන්ුත් නිරෝගී වෙන්නට ඕනේ. ඒ පුද්ගලයා සමාජයත් එක්ක පවත්වන අන්‍යෝන්‍ය සහසම්බන්ධතා තුළිනුත් පුද්ගලයා සමබර වෙන්නට ඕනේ, නිරෝගී වෙන්නට ඕනේ. එතකොට තමයි निराවුල් සමාජයක් පවත්වන්නට පුළුවන් වෙන්නේ. දැන් පින්නතුන් අහලා ඇති, දන්නවා ඇති අතීත කාලේ දේව පූජාවක් පවත්වනොයි කියලා මොකක්ද කළේ? ගොවි තැම්පත් කරලා ඒකෙන් පළමුවෙන්ම වී ටිකක් වෙන් කරනවා. වෙන් කරලා ඒක තිබ්බෙන් පස්සේ කපු මහත්තයෙක් ගෙදරට ඇවිල්ලා යාතිකාවක් කරලා කන්නලව්වක් කරලා අර වී ටික අරගෙන යනවා. දැන් කවුරු වෙනුවෙන්ද මේ වී ටික වෙන් කරලා තියෙන්නේ? දෙවියන් වෙනුවෙන්. අදටත් ওই කතාවක් පවතින දෙවියන්ගේ හාල් කැවිලාද කියලා. ඒ දෙවියන් වෙනුවෙන් වෙන් කළාට පස්සේ ඒක දෙවියන්ට. ඒක අපට අයිති දෙයක් නෙමෙයි. එහෙම වෙන් කරපු දේ කපු මහත්තයා අරගෙන ගිහිල්ලා මුළු ගමේම මුළු ප්‍රදේශයේම තියෙන ඒවා ওই විදිහෙන් එකතු කරගෙන ගිහිල්ලා දෙවලට අරගෙන ගිහිල්ලා එක් දිනක් සියලු ගම් වාසීන්ටම දැනුම් දීලා අරගෙන ආපු හාල් වලින් කැවුම් උයලා කොකිස් හදලා බත් උයලා ව්‍යංජන හදලා මුළු ගමේම ඉන්න මිනිස්සුන්ට ගෙනවිත් කනට දෙනවා. දැන් එතකොට එහෙමනම් මේක දේව දානයක්ද මනුෂ්‍ය දානයක්ද? එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන කාර්යය? පින්නතුනි, එතන ගැඹුරු යමක් සිද්ධ වෙනවා. අද මේ ගුරු භවතුන්ගේ හදයාංගම මෙත්සිත මේ දරු ප්‍රජාව වෙත සැලසෙන්නාසේ දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නට කෘතවේදීව කරන ඊතා ගැඹුරු අන්‍යෝන්‍ය සහසම්බන්ධයෙන් කරන වැඩපිළිවෙලක් එතනදීත් වෙනවා. අපි හරිහම්බ කරන දේ, අපි ගොඩනගන දේ අපි අස්වැන්න හැටියට උපයා ගන්න දෙයින් කොටසක් දෙවියන්ට කියලා වෙන් කරනවා. එහෙම වෙන් කළාම ඒක එතනින් පස්සේ දෙවියන්ගේ. ඊට පස්සේ දෙවියන් වෙනුවෙන් අපි ඒක නැවත සකසලා පිළියෙල කරලා මිනිස්සුන්ට ආහාරයක් හැටියට පරිත්‍යාග කරනවා. පරිත්‍යාග කරනකොට දැන් දෙවියන්ගේ දේකුයි මේ මිනිස්සුන්ට දුන්නේ. එතකොට දෙවියෝ සතුටු වෙනවා අපේ දෙයින් දානයක් දුන්නා. මිනිස්සුෝ සතුටු වෙනවා අපි අපේ දෙයින් දානයක් දුන්නා. දෙගොල්ලම එකතු වෙලා අන්‍යෝන්‍ය සුහදත්වයෙන් මහ පිංකමක් කරගෙන සතුටු වෙනවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මිනිසුන්ට යොමු වෙනවා කුමක් නිසාද? මේ මිනිස්සු හරිහම්බ කරන දෙයින් අපි ගැනත් හිතනවා. අපටත් පින් කරගන්නට අවස්ථාවක් සලස්වා දෙනවා. අනේ මේ සත්පුරුෂ මිනිස්සු මේ ගුණගරුක මිනිස්සු තව চিරාක් කාලයක් සුවසේ ජීවත් වේවා කියන මේ හදවත තුලින්ම නැගෙන මේ සුභාසින්සනය දෙවියන්ගෙන් මිනිස් ප්‍රජාවට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේවතා දේශනා කරනවා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති මේ දෙවියන්ගේ ආශිර්වාදයේ අනුකම්පාව ලබන මනුෂ්‍යයා සියලු කල්හි යහපත දකිනවා එතකොට කොහොමද මේක වෙන්නේ? හරියට දරුවෙක් හම්බ කරලා මුදලක් ගෙනවිත් අම්මට දෙනවා කොටසක් අම්මා මේක තියාගන්න පින්කමක් කරා. ඊට පස්සේ අම්මා දරුවටම කියනවා පුතේ මේක මට අටපිරිකරක් ගෙනත් දියම් පූජා කරන්න. ඊට පස්සේ පුතාම ගිහිල්ලා ඒ සල්ලි වලින් අටපිරිකරක් ගෙනවා. දැන් අර අටපිරිකර කාගේද? අම්මගේ. ඒ අම්මටනේ සල්ලි දුන්නේ. එතකොට පුතාට ඕන නම් ඒ සල්ලි වියදම් කරලා කඩෙන් අටපිරිකරක් ගෙනලා පූජා කරන්න පුළුවන්. එහෙම කළාට මවගේ ආශිර්වාදය ලබන්නට මව සහ දරුවා අතර සහ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ නැහැ ඒ නිසා දරුවා මෙත් සිතින් Taman හම්බ කරන දෙයින් කොටසක් අම්මා තාත්තට දෙනවා. අම්මා තාත්තා දරුවා ලවාම පරිස්කාරයක් ගෙන්නගෙන දරුවත් එක්කම පන්සලට ගිහින් හාමුදුරුවන්ට පූජා කරනවා. බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ඒ මව්පියන් තුල නිතතින්ම මෙත්සිතක් ඇති වෙනවා අනේ මේ දරුවෝ හරි හම්බ කරලා අපටත් පින් කරගන්නට අවස්ථාවක් සලස්සලා දෙනවා අපිත් මේ දරුවෝ නිසා බොහෝ පින්කම් කරගන්නවා මේ මෙත්සිත යම් දරුවෙක් වෙත යොමු වෙනවා නම් ඒ දරුවාට හැම කල්හිම යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ දරුවාට හැම කල්හිම අභිවෘද්ධියක්මයි සිද්ධ වෙන්නේ. කවමදාකවත් ඒ දරුවාට පරිහානියක් ඇති වෙන්නේ නැහැ පිළිතුරේ. ඇයි එහෙම වෙන්නේ? අර තමන් හරි හම්බ කරන දෙයින් අම්මා තාත්තට කුසල් කරගන්නට අවස්ථාව සලස්වලා දීලා දරුවා සහ මව්පියන් කියන දෙදෙනාම දෙපිරිසම එකතු වෙලා මහ පිංකම් කරගෙන මව්පියන්ගේ ආශිර්වාදය ලබනවා. අන්න ඒ විදිහට එදා මිනිසුන් සහ දෙවියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මිත්‍රත්වයක් පැවතුණා. ඒ දෙවියන්ගේ ආශිර්වාදයේ අනුකම්පාව ලබාපු මිනිස්සු දිනෙන් දින සස්ස සම්පත් ආදී දියුණු කරගෙන සුවසේ ජීවත් වුණා. අද වර්ෂාව අධික වීම නිසා මිනිසුන්ට පීඩා විඳින්නට සිද්ධ වෙන්නේ වර්ෂාව අවම වීම නිසා මිනිසුන්ට පීඩා විඳින්නට සිද්ධ වෙන්නේ මේ හැම එකක්ම සිද්ධ වෙන්නට කුමක්ද බලපාන්නේ ඔවුනෝන්ගේ චර්යාවෙහි තියෙන උස් පහත්කම් ප්‍රධාන බලපෑමක් ඇති කරනවා පින්නතුන් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවානේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ මේ සස්්‍ය සම්පත් ගොඩනැගීමේ ප්‍රධාන හේතුවක් වන වර්ෂාව සුදුසු කාලයට වසීවා එතකොට දේවෝ කියලා එතන කියන්නේ වර්ෂාවට එතකොට වර්ෂාව නිසි කලට ලැබීම පිළිබඳව මිනිසුන්ගේ චර්යා පද්ධතිය විශේෂයෙන් බලපානවා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රධාන කාරණයක් වෙනවා පිළිතුනේ. මේවා මනවින් හඳුනාගෙන අතීතයේ මිනිස්සු කටයුතු කළා තමන්ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම මනවින් කරනකොට තමන්ගේ වගකීම මනවින් ඉටු කරනකොට අන් අයගේ ආශිර්වාදය Taman වෙත නිතැතින්ම ලැබෙනවා. අන් අයගේ උපහාරය, අන් අයගේ ගරු බුහුමන, අන් අයගේ සත්කාරය Taman වෙත නිතැතින්ම ලැබෙනවා. ඒ නිසා යමෙකුට මේ ගැන අවදිමත් සිතින් කටයුතු කරන්නට පුළුවන් මුළු සමාජයම යහ සම්බන්ධතාවයක් ඇතිව මනා පැවැත්මක් ඇතුව සුචරිතවත්ව පවත්වාගෙන යන්නට අපට පුළුවන් වෙනවා පිළිතුරු. ඒ නිසා අද මේ ගුරු මහත්ම මහත්මීන් එකතු වෙලා මේ සියලු දෙනාගේම හදවත තුලින් නිතතින් මතුවෙන හදයාංගම මෙත්සිත ඒ සියලු ශිෂ්‍ය දරුදැරියන් වෙත යොමු කරන්නට එක්තරා උපක්‍රමයක් හැටියට තමයි එක්තරා අවස්ථාවක් හැටියට තමයි අද මේ ධර්ම දේශනාව පවත්වමින් ඒ අයට ආශිර්වාද කරන්නට සුභාසින්සනය කරන්නට කල්පනා කළේ ඒ සියලු දරුවන්ටත් ඒ අයගේ අනාගත ජීවිතය සුවපත් වේවා ආලෝකමත් වේවා මනවින් ඒ අයගේ ජීවිත ගොඩනගන්නට ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියන මෙත්සිත ඇතිවයි අද මේ මහා පිංකම සිද්ධ කරන්න පිනතුන මට මතකයි අපේ දායක ගමේ එක්තරා මහත්මයෙක් ජීවත් වුණා. එතුමා පසු කාලීනව බොහෝ ව්‍යාපාර කරලා සමාජයේ ප්‍රචලිත නමක් ඇති කරගත්තා. එතුමා අවසාන මොහොත දක්වාම අම්මා තාත්තට මැනවින් සලකපු කෙනෙක්. එතුමා නිතර කියපු කාරණයක් තමයි හාමුදුරනේ මගේ ජීවිතයේ මේ અભිවෘද්ධිය ලැබීමේ රහස තියෙන්නේ මම හැම විටම යමක් කරන්නට කලින් ගමනක් පිටත් වෙන්නට කලින් තුආය එළලා අම්මා තාත්තගේ පා වැඳලා ආශිර්වාද අරගෙන තමයි යන්නේ. එතකොට බලන්න දරුවා මනවින් Tamanගේ යුතුයකම Tamanගේ පැවැත්ම පවත්වාගෙන යනවා. යුතුයකම් කියලා කියන්නේ පින්නතුනි සමහරු කල්පනා කරනවා අපි කන්න දෙනවා නම් අපි බොන්න දෙනවා නම් ඉන්න තැන හදලා දෙනවා නම් බෙහෙත් තේත් ටික දෙනවා නම් තවත් මොනවද කරන්න කියලා. සමහර දරුවෝ එහෙම කල්පනා කරනවා. ඒ කන්න බොන්න දෙන ටික විතරක් නෙවෙයි පිනතුනේ. ඒ අයගේ සිතුම් පැතුම් හඳුනාගෙන කරුණා මෛත්‍රියෙන් සෙනෙහසින් ඒ අයට සත්කාර කරන්නට ඕන සමහරට වචනයකින් කරන සංග්‍රහය වෙන්නට පුළුවන්. සමහරට හැසිරීමෙන් පැවතීමෙන් බැලීමෙන් සිනහවෙන් කරන සංග්‍රහය වෙන්නට පුළුවන්. ඒක අර කන්න බොන්න ටිකක් දෙනවට වඩා ලොකු වටිනාකමක් තියෙනවා. දැන් මේ ගුරු මහත්ම මහත්මීන් විශාල පිරිසක් මෙතන ඉන්නවා. මේ අය නිකමට කල්පනා කරලා බලන්න ඒ දරුවන්ට අධ්‍යාපනයේ හැටියට Tamanට විෂය නිර්දේශයක් හැටියට එන දේ. හා අපි උගන්වන්න ඕන දේවල් උගන්වලානේ තියෙන්නේ. දැන් විභාගෙට යන්න හොඳටම ප්‍රමාණවත්නේ. මේ විදිහට අධ්‍යාපනය කියන සීමාවට පමණක් සීමා වෙලා ඒ දැනුම බෙදා දෙන්නට විදිහ පමණක් රළු විදිහෙන් කටයුතු කළා නම් මේ ගුරු සිසු සම්බන්ධතාවයෙන් මෙතරම් ශක්තිමත් වෙන්නේ නැහැ පිළිතුරු. ඒ අධ්‍යාපනයේ ලබා දෙන්නා වගේම ඔවුන් අභිවෘද්ධියට පමුණුවන්නට ඔවුන්ගේ වරද දැකලා ඒ වරදින් ගොඩ ගන්නට දඬුවම් කරලා ගහලා බැනලා හිංසා කරලම් පමණක් නෙවෙයි පින්නතුනි. අපට කරුණා මෛත්‍රයෙන් එක වචන කීපයකින් අපට ඔවුන්ගේ මනස යහපත් පැත්තට හරවන්නට පුළුවන්කම තියෙනවා සත්පුරුෂ ගුරුවරයෙකුට. නමුත් ඒ ප්‍රමාණය හඳුනා ගන්නට බැරි වෙනකොට සමහර කෙනෙක් කල්පනා කරන්නේ ගහලා බැනලා තලලා පොඩි කරලා විනාශ කරලා ඊට පස්සේ අන්තිමට නීතිමය ගැටලු වලට නතු වෙලා අවසානයේ තීරණය කරන්නේ ඔන්න ඉතින් ළමයි හදන්න ගියාම ඕක තමයි වෙන්නේ. ඔන්න දඩුවම් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ නම් අපි කිසි දෙයක් බලන්නේ නැහැ. මීට පස්සේ නම් අපි වැරදි කළා නෙමෙයි ඔක්කොම කන පිට හැරෙව්වත් අපි නෙමෙයි කාටවත් දඬුවමක් කරන්නේ. අන්තිමට එහෙම තීරණය නමුත් ඒ හිතුවක්කාර තීරණයට එන්නේ කුමක් නිසාද? අර Taman ගේම අතින් සිද්ධ වෙච්ච බරපතල හානිය නිසා. ඒ නිසා දරුවන්ට දඬුවම් කරන්නටත් ඕන, දරුවන්ට බනින්නට ඕන තැන බනින්නටත් ඕන, ටොක්කක් අනින්නට ඕන තැන ටොක්කක් අනින්නටත් ඕන, හොඳින් කියන්නට ඕන තැන හොඳින් කියන්නටත් ඕන. මේ හැම දෙයක්ම සුදුසු ප්‍රමාණය හඳුනාගෙන අපි පුහුණු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට ගෝචර භූමියෙහි හැසිරෙන්න. තමන්ගේ ප්‍රමාණය, තමන්ගේ වගකීම දැනගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් කවදාවත් ඔවුනොවුන් අතර පවතින සහ සම්බන්ධතාවය කෙලෙසිලා යන්නේ නැහැ පිළිතුරු. තථාගතයන් වහන්සේ සතිපට්ඨාන සංයුත්තේහි දේශනා කළ වටිනා සූත්‍ර ධර්මයක සූත්‍ර පාඨයක් තමයි අපි අද මාතෘකා කළේ මේ ධර්ම දේශනාව සඳහා. තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ එක්තරා උපමා කතාවක් දේශනා කරලා. කැට කුරුල්ලෙක් සම්බන්ධ ප්‍රවෘත්තියක් දක්වලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මහණෙනි තමන්ට ගෝචර තැන තමන්ට නිසිතන තමන් පවතින. තමන්ගේ සීමාව ඉක්මවා යන්නට එපා. තමන්ගේ සීමාව විකෘති කරගන්නට එපා. තමන් කළ යුතු දේ තමන් පිහිටිය යුතු තැන මනවින් හඳුනාගෙන එහි පිහිටනවා නම් තමන් සුරක්ෂිත වෙනවා. අන් අයගේ ආදරය ගෞරවය ප්‍රසාදය Tamanට ලැබෙනවා. හැබැයි සීමාව හඳුනා නොගෙන සීමා මායිම් බිඳගෙන යම් කෙනෙක් ඉදිරියට යනවා නම් ඒ තැනත්තා සමාජයේ නිග්‍රහයට අපවාදයට ලක් වෙනවා. මායාගේ පාසයට ඒ තැනත්තා හසු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී දේශනා කරනවා. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන මේ උපමා කතාව තමයි කැටකුරුල්ලෙක් සම්බන්ධ මේ ප්‍රවෘත්තිය. තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි පෙර එක් සමයක කුඹුරක හාලා පිඩලි පැත්ත පෙරලලා තියෙන තැන්වල ඒ පිඩලි ඇසුරු කරගෙන බිත්තර දාලා එහි ජීවත් වෙන කුඩා කුඩා කුරුළු වර්ගයක් ඉන්නවා. ඒ කුරුල්ලන්ට තමයි කැට කුරුල්ලෝ කියලා කියන්නේ. පස් කැට ASCII ජීවත් වෙන කුරුල්ලෝ කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිනක් විශාල ගිජු ලිහිණියෙක් මේ වගේ කැටකුරුල්ලෙක් දැකලා වේගයෙන් ඇවිදින් මේ කැටකුරුල්ලව අල්ලගත්තා. අල්ලගෙන ආකාශයේ ඉහළින් පියාසර කරනකොට අර කැටකුරුල්ලා විලාප නගනවා අඳෝනා නගනවා අනේ මගේමයි දෝෂය මගේමයි වරද මංමයි වැරද්ද කරගත්තේ මට සුදුසු තැන මං හිටියානම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ මම නුසුදුසු තැන ගිහිල්ලා තමයි මම මේ විනාශය කරගත්තේ මගේ පියාණන්ට ගෝචර භූමියේ මගේ පියාණන්ට උරුම වූ භූමියේ මගේ ක්ෂේත්‍රය තුල මම හිටියානම් කවදාවත් ගිජුලිහිණියෙකුට තබා ඊට වඩා සතෙකුටවත් මාව අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. අනේ මගේමයි වැරද්ද මමමයි නුසුදුසු දේ කළේ නුසුදුසු තැන හිටිය නිසා නේද මම මේ අද මරණයටපත් වෙන්නේ කියලා අඳෝනා නැග්ගුවා. මේක ඇහුණා ගිජුලිහිණියට. එහිලා ගිජුලිහිණියා කල්පනා කරනවා මොකද්ද මේ කුරුල්ලා කියන්නේ? ඒ කුරුල්ලා කියනවානේ මට සුදුසු තැන හිටියානම් මේ ගිජුලිහිණියට මාව අල්ලන්නට බැහැයි කියලා. පස්සේ ගිජුලිහිණියට අධික අභිමානයක් ඇති වුණා. ඇති වෙලා ගිජුලිහිණියා කියනවා මොකද්ද නුඹ කිව්වේ? පස්සේ අර කැට කුරුල්ලා කියනවා මම කිව්වේ මට ගෝචර භූමියේ හිටියානම් කවදාවත් මාව නැති කරන්නට විනාශ කරන්නට පුළුවන් වෙන්නේ මම නුසුදුසු තැන හිටිය නිසායි මම අහුනේ. මට සුදුසු භූමියේ හිටියානම් කවදාවත් මට මේ විපත වෙන්නේ නැහැ. පස්සේ අර ගිජුලිහිණිය අහනවා මොකද්ද ඔබට සුදුසු තැන? හා පුළුවන් නම් ඵලයන් ගිහිල්ලා සුදුසු තැන ඉඳලා රැකියන් ඔබ කොතන හිටියත් මම ඔබව අල්ලගන්නවා කියලා අභිමාණයෙන් අර කැටකුරුල්ලව මුදා හැරියා. පස්සේ කැටකුරුල්ලා පියාඹගෙන ගිහිල්ලා අර හාලා පැත්ත පෙරලා තියෙන විශාල පස් කැටයක් උඩට නැගලා කිව්වා හා පුළුවන් නම් දැන් වරෙන් දැන් ඇවිදින් පුළුවන් නම් මාව අල්ලපන් කියලා හයියෙන් කෑ ගහලා කිව්වා කිව්වට පස්සේ ගිජුලිහිණියා වේගෙන් පියාපත් සලාගෙන අර කැටකුරුල්ලා ඉන්න තැනට වේගෙන් පියාඹාගෙන ආවා. සෑහෙන දුරක් ලං වෙනකන් සද්ද නැතුව කැටකුරුල්ලා ඉඳලා එකපාරටම අර පස් කැට යටට රිංගගත්තා. රිංගගත්තට පස්සේ අර වේගෙන් ආපු ගිජුලිහිණියා Tamanගේ වේගය පාලනය කරගන්න බැරුව අර පස් කැටේ පපුව තැලිලා මරණයටපත් වුණා. මේ ප්‍රවෘත්තිය දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ මහණෙනි තමන්ට ගෝචර ස්ථානයේ කටයුතු කරන්න තමන්ගේ සීමා මායිම් දැනගෙන තමන්ගේ වගකීම් තමන්ගේ යුතුයකම් මනවින් තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් කවදාවත් මායාගේ පාසයට අහු වෙන්නේ නැහැ. මාර පාසයට අහු නොවි සමාජය තුල අන් අයගෙන් අපවාද පීඩා නොලබා අන් අයගෙන් ගරු බුහුමන් ලබන්නට පුළුවන් වෙන්නේ තමන්ට නිසි තැන තමන්ගේ පියවුරුමෙන් තමන්ට උරුම වෙච්ච තැන තමන් නිවැරදිව රැකුණොත් පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෝච භික්කවේ භික්ඛුනෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ මහණෙනි භික්ෂුවකට ගෝචර තන පිය પરම්පරාවෙන් උරුම වෙච්ච තන කියලා කියන්නේ මොකක්ද? අර කැටකුරුල්ලාට අර පස් කැටේ ඇස්සේ Tamanගේ ගෝචර තන වුණා. ඒ නිසා ගිජුලිහිණියටවත් බැරි වුණා එවිදින් අල්ලගන්න. ඊට එතන නැතුව නිකන් අවිචාරවත්ව තන තන කටයුතු කරන්නට ගියොත් Tamanගේ සීමාව ඉක්මවා කටයුතු කරන්නට ගියොත් අර ගිජුලිහිණියට අහු වෙලා විනාශ වෙනවා. ඒ වගේ මහණෙනි පැවිද්දාට ගෝචර තන කියලා කියන්නේ සතර සතිපට්ඨානයයි. සිහි කල්පනාවෙන් කටයුතු කරන්න Taman කළ යුතු දේ මොකක්ද? Taman නොකළ යුතු දේ මොකක්ද කියලා. Tamanගේ වගකීම මොකක්ද? Tamanගේ යුතුයකම මොකක්ද? මේවා පිළිබඳව මනවින් සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ ගැඹුරින් දේශනා කරන්නේ නිර්වාණය ඉලක්ක කරගෙන නිවන් පසක් කර ගැනීම සඳහා සතිපට්ඨානයේ වැඩිමයි භික්ෂුවගේ ප්‍රධානම ඉලක්කය විය යුත්තේ නිවැරදිම ගෝචර භූමිය විය යුත්තේ. එතකොට මේ සිහිය පවත්වා ගැනීම කියන එක නිවන් දැකීම සඳහා පමණක් නෙවෙයි පින්නතුනි අපි කරන අනෙකුත් හැම කටයුත්තකදීම මේක විශේෂයෙන් වැදගත් වෙනවා. අපේ කරන කියන දේවල් කොතෙක් සිහි කල්පනාවෙන් කරනවද ඒ කරන ප්‍රමාණයට තමයි අන් අයගේ ගරු බුහුමන් ලබාගෙන අපට පවතින්නට පුළුවන් වෙන්නේ. අපි කරන දේ පිළිබඳව අපට අවදිමත් බවක් නැත්නම් අපගේ සීමාව පිළිබඳව අපගේ වගකීම පිළිබඳව අපගේ යුතුයකම පිළිබඳව අපට තරම් හැඟීමක් නැතුව නම් අපි කටයුතු කරන්නේ සමාජය අපට ගරු කරන්නට ඕනේ අපි වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නට ඕනේ කියලා අපි කොච්චර බලාපොරොත්තු වුණත් තේරුමක් නැහැ පිනතුනේ. සමහර වෙලාවට අද පැවිද්දන්ට පවා සිද්ධ වෙලා තියෙන්නේ මේ අනතුරයි පැවිද්දාගේ වගකීම, පැවිද්දාගේ යුතුයකම, පැවිද්දාගේ සීමාව මොකක්ද කියලා හඳුනාගෙන තේරුම් අරගෙන කටයුතු කරන්න බෑ. ගුරුවරුන්ට අද වෙලා තියෙන්නේ මොකක්ද? Tamanගේ යුතුයකම, Tamanගේ වගකීම, Tamanගේ සීමාව මොකක්ද කියලා තේරුම් අරන් කටයුතු කරන්න බෑ. ඒ වගේම සමහර වෙලාවට ඇතැම් පාලකයන්ට මොකද්ද වෙලා තියෙන්නේ? Tamanගේ යුතුයකම, Tamanගේ වගකීම, Tamanගේ සීමාව මොකද්ද කියලා තේරුම් අරන් කටයුතු කරන්න බෑ. සමාජයේ හැම ක්ෂේත්‍රයක්ම ගත්තාම ඒ හැම තරාතිරකම ජීවත් වෙන අයට Tamanගේ සීමාව පිළිබඳව මනා අවදිමත් බවකින් සිහි කල්පනාවකින් කටයුතු කරන්නට බැරි වුණොත් පින්නතුනේ අන් අයගෙන් Taman වෙත ඉටු වේතු යුතුයකම් Tamanට නොලැබී යනවා පමණක් නෙවෙයි මුළු මහත් සමාජ සංස්ථාවම දෙදරා ඇද වැටීමයි සිද්ධ වෙන්නේ. අද පැවිද්දෝ ගත්තයින් පස්සේ භික්ෂුන් වහන්සේලා හැටියට තරුණ භික්ෂූන් වහන්සේලා වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අපේ රටේ බොහෝ දෙනෙක් ඉන්නවා හැබෑවට Tamanගේ කාර්යභාරය තේරුම් අරගෙන කටයුතු කරන්නට උත්සාහවත් වෙන භික්ෂු පිරිසක් උන්වහන්සේලා නිසා මේ ශාසනය රැකිලා පවතිනවා උන්වහන්සේලා නිසා මේ සමාජයට මහත් වූ යහපතක් සිද්ධ වෙනවා ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා අපට පෙනෙනවා Tamanගේ ගෝචර භූමිය මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්නට බෑ නොයෙකුත් නොකටයුතු කම්වලට අතපෝලා නොයෙක් හානි සිද්ධ කරගන්න ආකාරය. සමහර වෙලාවට අපටත් රිය පදවන්නට ඕනේ අපටත් ඒ නිසා බලපත්‍රයක් ඕනේ කියලා ඉල්ලා හිටමින් Tamanගේ සීමාව නොදැන කටයුතු කරනවා. සමහර වෙලාවට කේන්දර බලනවා පොරොන්දම් බලනෝ නැකත් හදනෝ ගිහියන්ට අදාළ කාර්ය තමන් අතට අරගෙන කටයුතු කරනවා සමහර වෙලාවට පරිපාලනයේට අතපෝලා පැවිද්දෙක් විසින් කරන්නට ඕන දේ මොකක්ද කියන එක පැත්තකට දාලා ඒකත් එක්කලා පැටලි පැටලි අන් අයගේ අපවාද විඳමින් නිග්‍රහයටපත් වෙනවා සමහර වෙලාවට ව්‍යාපාර වලට අත ගහලා ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්න වලට අත ගහලා නොඑක් දෙනාගෙන් අපවාද ලබනවා පීඩා ලබනවා මේ හැම ආකාරයෙන්ම සමාජයේ මේ භික්ෂු සමාජය පිළිබඳව දෙදරීමක් අපට පෙනෙනවා ඒ හැම දෙදරා සිද්ධ වෙලා තියෙන්නේ කුමක් නිසාද තමන්ගේ වගකීම තමන්ගේ යුතුයකම මොකක්ද කියලා හඳුනාගෙන තමන්ට නිසිතන ගෝචර භූමියෙහි හැසිරෙන්නට බැරිකම නිසා සීමාව පරයා ගිය හැම තැනකම විකෘතියක්මයි විනාශයක්මයි සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේලා නිවන් මගින් පිරිහිලා පමණක් නෙමේ සමාජමය වශයෙන් උත් අන් අයගෙන් ඇනුම් බැනුම් ලබන මට්ටමට ඇද වැටිලා තියෙන විනාශ වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඊළඟට ගුරුවරු ගත්තයින් පස්සේ අද ගුරු සංහතියම අපවාද ලබන මට්ටමටපත් වෙලා තියෙන්නේ කුමක් නිසාද කිහිප දෙනෙක් කරන්නා වූ යම් යම් නොකටයුතුකම් නිසා ඒ වගේම දුරදිග නොබලා අන් අයගේ අතකොළු බවට පත්වීම නිසා වැඩි පිරිසක් Tamanගේ කාර්යභාරය හඳුනාගෙන හැඟීමෙන් කටයුතු කළත් මේ දරු ප්‍රජාව සුරක්ෂිත කිරීම ඒ අයට අධ්‍යාපනය ලබා දීම ගුණනුවණින් පෝෂණය කිරීම අපේ වගකීමයි කියලා විශාල පිරිසක් තේරුම් අරගෙන කටයුතු කළත් ඊතා අතලොස්සක් පිරිස අන් අයගේ හප බවටපත් වුනහම අන් අයගේ අතකොළු බවටපත් වුනහම Tamanගේ වගකීම යුතුයකම සීමාව හරියට තේරුම් නොගෙන කටයුතු කරනකොට මහත් වූ පරිහානියකටපත් වෙනවා. අර සිංහලේ කතාවක් තියෙනවානේ එක මකුණයි කන්නේ නමුත් ඔක්කොම තමයි මැරෙන්නේ. ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන අඩුපාඩු නිසා දුරදිග නොබලා කටයුතු කිරීම නිසා මුළු මහත් සංහතියටම අපවාද විඳින්නට සිද්ධ වෙන මට්ටමක් අද සමාජයේ උද්ගත වෙලා තියෙනවා. දේශපාලනඥයෝ ගත්තහමත් එහෙම තමයි. එක්තරා පිරිසක් අර විදිහට සීමා මායිම් හඳුනා නොගෙන කටයුතු කරන නිසා මුළු දේශපාලනය කියන එකම මඩගොහරුවක් හැටියට මහ දුගඳ හමන තැනක් හැටියට අද ලක් වෙලා තියෙන්නේ අපවාදයට ලක් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ කිසිම විශ්වාසයක් නැති තැනක් බවට පත් වෙලා තියෙන්නේ මේ කාරණා නිසා ඊළඟට මව්පියෝ ගත්තා වුණත් වැඩිහිටියෝ ගත්තා වුණත් ආයතනයක් ගත්තා වුණත් මේ හැම තැනක්ම බැලුවයින් පස්සේ යම් දෙදරීමක් ඇදවැටීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවයේ ගිලිහිලා තියෙනවා නම් ඒ හැම දෙදරීමක්ම වෙන්නට ප්‍රධාන හේතුව තමයි පින්නතුනේ සිහි කල්පනාවෙන් Tamanගේ යුතුයකම Tamanගේ වගකීම පිළිබඳව තේරුම් අරගෙන කටයුතු නොකිරීම. ඉතින් ඒ නිසා මේ ගුරු මහත්ම මහත්මීන් විශාල පිරිසක් එකතු වෙලා අද මේ කරන මේ මහා පිංකම මුළු සමාජයටම ආදර්ශයක් කියලා අපි සඳහන් කළේ ඒ නිසයි Tamanගේ යුතුයකම මනවින් ඉටු කළා දරුවන් වෙනුවෙන් ඒ දරුවන් වෙනුවෙන් මනවින් යුතුයකම් ඉටු කරපු නිසා ඒ දරුවන් අතිශයින් ප්‍රසාදයටපත් වෙලා ඊතා උසස් ආකාරයෙන් හරසර දක්වලා ගුරු පූජාවක් ඒ අය සිද්ධ කළා. Tamanගේ යුතුයකම කෙරෙනකොට Taman වෙත ලැබෙන්නට ඕන පූජා සත්කාර බුහුමන් අමුතුවෙන් ඉල්ලාගෙන යන්නට ඕන Taman වෙත ලැබෙනවා. ඒ Taman වෙත අන් අයගේ බුහුමන් ලැබෙනකොට නැවත වතාවක් Tamanගේ මනසේ ඒ අය කෙරෙහි සෙනෙහසක් අනුකම්පාවක් මෙත්සිතක් ඇති වෙනවා අනේ මේ තරම් යුතුයකම් ඉටු කරන මේ තරම් සත්පුරුෂ ධර්මතාවල පිහිටලා සිටින මේ ශිෂ්‍ය දරුවන් තව চিරාත් කාලයක් සුවසේ වැජඹේවා. ඒ අයගේ අනාගත ජීවිතයේ සුවපත් වේවා, ආලෝකමත් වේවා කියලා මේ මව්පියවරුන්ගේ හදවතින්ම නැගෙන හදයංගම මෙත්සිත ඒ දරු ප්‍රජාවට চিරාත් කාලයක් යහපත පිණිස පවතිනවා පිණිතුනේ. ඒ නිසා යම් මව්පිය කෙනෙකුට Tamanගේ දරුවන් වෙනුවෙන් මෙසේ සිතලා කටයුතු කරන්නට පුළුවන් දරුවන්ගෙන් මව්පියන්ට මැනවින් ගරු බුහුමන් ලැබෙනවා. ඒ ගරු බුහුමන් දරුවන්ට මැනවින් මව්පිය වෙත ලබා දෙන්නට පුළුවන් ඒ මව්පියන්ගේ ආශිර්වාදයෙන් නිතැතින්ම දරුවන් වෙත ලැබෙනවා. පැවිද්දාට පුළුවන් නම් ගිහි ජනතාව පිළිබඳව අනුකම්පාවෙන් මෙත්සිතින් සිතලා කටයුතු කරන්නට ඒ දායක කාරකාදීන් පැවිද්දා පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්ව සදහැසිතින් උනන්දුවෙන් කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට නැවත අනිත් අතට ඒ පැවිද්දාගෙන් හෘදයංගම මෙත්සිතක් ඇති වෙනවා. අනේ මේ දායකයෝ බොහොම සදහැසිතින් අපි ගැන හොයලා බලලා කටයුතු කරනවා. මේ මිනිස්සුන්ට හොඳක් වෙන්නට ඕනේ, යහපතක් වෙන්නට ඕනේ කියලා ආපස්සට නැවත මෙත්සිතුවිලි පහළ වෙනවා. දෙවියන් පිළිබඳව මිත්‍රශීලීව කටයුතු කරනවා නම් අපි උපයන දෙයින් අපි හරි හම්බ කරන දෙයින් ඒ අය වෙනුවෙන් වෙන් කරලා පූජා පවත්වලා කෘත පුණ්‍යානුමෝදනා කරනවා නම් අපි කරන පින්කම් වලදී අපි දෙවියන්ට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා නම් ඒ දෙවියන් ගේ හෘදයාංගම මෙත්සිත සියලු ප්‍රජාව වෙත ලැබෙනවා මේ මිනිස්සු සත්පුරුෂෝ කෘතගුණ දන්නවා ඒ නිසා මේ බඳු ප්‍රජාව බොහෝ කාලයක් සුවසේ වාසය කරත්වා සුවසේ ජීවත් වේවා මෙන්න මේ විදිහට පින්නතුනේ මේ මුළු මහත් සමාජයේම අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය මෙත්සිත මත මුළු ලෝකයම සුවපත්ව පවතිනවා ඒ නිසා මම යලිත් සිහිපත් කරන්නේ මේ මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියන ඒවා යුද වැදිලා බලහත්කාරයෙන් Taman වෙත අත්පත් කරගත යුතු දේවල් නෙවෙයි අනුන් වෙත කරුණා මෛත්‍රියෙන් ප්‍රදානය කළ යුතු දේවල් ඒ පිළිබඳව සිහි කල්පනාවෙන් අපි කටයුතු කරනවා නම් අපේ ගෝචර භූමිය මොකක්ද කියලා තේරුම් අරන් අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒ බඳු මිනිස්සුන්ට යහපත් සමාජයක් ගොඩනගන්නට හැමදාමත් දායක වෙන්නට පුළුවන්. ඒ සඳහා දායක වුණු මේ ගුරු මහත්ම මහත්මයන් සියලු දෙනාට භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අපි ආශිර්වාද කරනවා සුභාසින්සනය කරනවා. ඒ වගේම මේ ගුරු භවතුන්ට මනවින් වශයෙන් ගුරු උපහාරයක් පවත්වමින් මේ හැම දිනාගේම සිත් සතන් සතුටු කරලා අවදිමත් කරලා මෙබඳු සමාජ ආදර්ශයක් දෙන තැනට මඟ සැලසූ ඒ ශිෂ්‍ය දරු දැරියන්ටත් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා හැම දිනාගේම අනාගත ජීවිතයේ සුවපත් වේවා නිදුක් නිරෝගීව চিරාත් කාලයක් සුවසේ ගුණ වඩමින් මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය සුරකින්නට ඒ වගේම මිලක් ධරණී තලයේ ಗುಣධම් පෝෂණය කරන්නට manussත්වයේ නගා හිටවලා දස දෙස කිතුගොස නංවන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා එසේ සුවසේ ගුණනුවණ වඩවාගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත්තා වූ කුසල් බලයත්